ඊළඟට එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් එක්කෙනෙක් අහලා තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ මා ඇඳුම් ගැනීමට කැමැත්තක් දක්වන කෙනෙක් අතර එය කාමච්ඡන්දයක් බව දනිමි රාගසිතක් ඇති වූ පසු ස්වාමීන් වහන්සේ ඒ රාගසිතක් බව දැන ගැනීම ප්‍රමාණවත්ද ඊට පසු අප කල යුත්තේ කුමක්ද දෙවැනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඇඳුම් ගැනීමට හිත ප්‍රිය කරන අතර එය හරි සැප දෙයක් ලෙස සිත පෙන්වයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ ඒ වගේ අවස්ථාවල අපි ඇඳුම් කීපයක් අතරින් එක ඇඳුමක් තෝරා ගනින්දී අපට හිතට ඇතිවන්නේ උද්දච්ච කුක්කුච්චේ නොවේද? එම උද්දච්ච කුක්කුච්චේ නීවරණයක් නීවරණයම සිතට අපහසුයක් ඇති කරනව නේද? ඔයදී කාමච්ඡන්දය කියන්නේ නීවරණයක්. ඒ කාමච්ඡන්දේ නිසාම උද්දච්ච කුක්කුච්ච ඇතිවෙනවා. ඒක තවත් නීවරණයක්. ඉතින් එහෙම එහෙම ඒක පැටවග ගහ එහාට එහාට යනවා. අකුසලෙන් තව අකුසලයක්, ඒකෙන් තව අකුසලයක්. එහෙම එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් Tamanට ඒක දැනෙනවා නම් නීවරණයක් කියලා, ඒක අකුසලයක් කියලා ඒක දැන ගැනීම මාත්‍රේ ප්‍රමාණවත් නෑ අපිට දැනෙන්නේ යම් ප්‍රමාණයකට අපිට සිහිය මතුවෙන නිසා හැබැයි ඊට පස්සේ අපි සම්පජඤ්ඤය මතු කරගන්නවා. සම්පජඤ්ඤය කියලා කියන්නේ විමසිලිමත් ප්‍රඥා. මේ මේක ඇති වෙන්නේ කොහොමද? මං ආයෙ නම් මෙහෙම හිතන්නේ ආයෙ මම මේක ඇති කරගන්නේ කියලා නිකන් හිතුවට වැඩක් නැහැ. මොකද මෙතන මම කියලා කෙනෙක් නැහැනේ. මෙතන හේතු ප්‍රත්‍යයෙන්න්නේ දේවල් හැදෙන්නේ. ඒ නිසා මේ කාමච්ඡන්දය මේ විදිහට මේ ඇඳුම් වලට මේ තියෙන තෘෂ්ණාව, මේ කැමැත්ත මේක කොහොමද ඇති වෙන්නේ? ඇයි එහෙම හිතන්නේ? මොකද්ද මේකේ තියෙන වැදගත්කම? දැන් එතකොට මේ ඇඳුම් අරගෙන මෙච්චර කාලයක් මම ශාස්ත්‍රීය වුණාද? ඒකෙන් මට පහසුවක් ආවද? ඒකෙන් නිකන් තවත් දුක් විඳ එකද සිද්ධ වුනේ? මෙහෙම ඒක ගොඩනගෙන්න බලපාන හේතුප්‍රත්‍ය සහ ඒක ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවෙච්ච තත්ත්වයන් විමසලා බලන්න ඕනේ. එතකොට තමයි අපිට මේක හේතුප්‍රත්‍ය සහ ආදීනවේ පෙනෙන්න අන්න එහෙම විග්‍රහ කරලා බලන ප්‍රමාණයට තමයි අපිට ඒ ක්ලේශය අවම කරගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සම්පජඤ්ඤය විමසිලිමත් බව. එතකොට අපි අර සම්පජඤ්ඤේ පවත්වන ක්‍රම හතරක් කිව්වනේ සාත්තක සප්පාය ගෝචර අසම්මෝ සාත්තක කියලා කියන්නේ මේ කරන වැඩේ කොච්චර අර්ථ සම්පන්නද මේක අර්ථයක් ඇති දෙයක්ද නැති දෙයක්ද ඉතින් මේකෙන් කෙලස් වැඩෙනවා කියලා දැනෙනවා නම් මනස උද්දච්ච කුච්චේ වැඩෙනවා කියලා දැනනවා නම් නීවරණ විතරයි වැඩෙන්නේ කියලා දැනනවා නම් ඇඳගත්තාමත් නීවරණ වැඩෙන්නේ කියලා දැනගන්න දැනනවා ඉතින් මොකද්ද අපි කරන්නේ එතකොට මේක අර්ථවත් දෙයක්ද අන්න එහෙම හිතනවා ඊට පස්සේ ගෝච මේ සාත්තක ඊළඟට සප්පාය මේක අවස්ථාවට උචිතද ඊළඟට ගෝචර මම සිහියෙන්ද මේක කරන්නේ ඊළඟට අසම්මෝහ මෙතන සත්වයේ පුද්ගලයෙක් නැති බව දැනගෙන දැන් මේ කාමච්ඡන්දයට වහල් වෙලා මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන හැටි අර පෙර දිනක මම කිව්වේ හරියට ගුවන් යානයක් අර ඉංග්‍රීසියෙන් කියන්නේ හයිජැක් කරනවා කියලා ගුවන් යානයක් ත්‍රස්තවාදියෙක් විසින් පැහැර ගන්නකොට අර ඒ වෙනකොට ගුවන් යානයේ පදවමින් ඉන්න පයිලට්ම තමයි ගුවන් යානය අරගෙන යන්නේ. හැබැයි ත්‍රස්තවාදියා අර පයිලට්ව බය ගන්නලා එතන ඉඳන් පයිලට් මේක හැසුරුවට පයිලට් ඕන විදිහට හසුරවන්න බෑ. අර ත්‍රස්තවාදියා කියන විදිහට ඕන හසුරුවන්න. අන්න ඒ වගේ යම්කිසි ක්ලේශයක් මතු වුණාට පස්සේ ඒ ක්ලේශයට ඒ ක්ලේශයේ පරිඋත්ථාන අවස්ථාව, මතුවෙන අවස්ථාව හඳුනාගෙන පාලනය කරගත්තොත් භාග්යක්. හඳුනාගෙන පාලනය කරගන්න බැරි වුණොත් ඊට පස්සේ ව්‍යතික්‍රමද. අවස්ථාවට නෝ ව්‍යතික්‍රමන කියලා කියන්නේ. එහෙම නැත්නම් පාලියෙන් කියනවා වීතික්‍රම කියලා. ඒ අවස්ථාව හරියට අර මේ ත්‍රස්තවාදීෙක් අර ගුවන් යානයේ මේ බලහත්කාරයෙන් අල්ලගත්තා වගේ තමයි. ඒතකොට මේ නාම රූප ධර්ම ටිකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. කාට ඕන විදිහටද අර ක්ලේශයට ඕන විදිහට. ඒ ක්ලේශය කියන කියන විදිහට තමයි දැන් හැසිරෙන්නේ. එතකොට මේ මමයි කියලා හිතාගෙන හිටියට මොකක්වත් නැහැ. අන්තිමට අර ක්ලේශයට වසඟ වෙලා නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා ක්ලේශයත් නිරුද්ධ වෙලා නාම රූපත් නිරුද්ධ වෙලා අන්තිමට මොකක්වත් නැහැ. නිකන් දඟලලා සසර ගිහිල්ලා විතරයි. ඉතින් අන්න ඒවා ටිකක් ගැඹුරින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට තමයි අපිට මේ ක්ලේශයන් අවම කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට සම්පජඤ්ඤය අවශ්‍යයි. සතිය විතරක් මදි.